පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ අනිදස්සන විඥාන යන කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඉතින් මේක නම් බොහොම ගැඹුරකට යන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් අපි දැන් ඇවිල්ලා තියෙන පාර දිගේ ගියොත් ඉස්සල්ලාම අපි සතිය දිගේ කතා කරනවා නම් සතිය පිහිටවනවායි කියලා කියන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ කියන මේ එක එක ඉඳුරංගෙන් එන ඒ ඒ අරමුණු දිහාවට හිත යොදන එක. එතකොට අපි කාය ඉන්ද්‍රිය සම්බන්ධ කරන තමයි ආස්වාද ප්‍රසවාස පිම්බීම ඇකිලිම දෙක කරන්නේ. එතකොට ඒක පුරුදු කරගෙන පුරුදු කරන ගියා නම් මේ සතිය දිනු වෙලා සම්පජඤ්ඤ මට්ටමට දකින්නකොට දකින්න බව, අහනකොට අහන බව, ගන්ධ සුවඳ බලනකොට ගන්ධ සුවඳ, කැම ගන්න වගේ දේවල් රස බලන වෙලාව, යාන වාහන පාවිච්චි කරන සප පහස, ඒ වගේම හිතට එන හිතවිලි කියන දේවල් විචේ අර කායනුපසනාවෙන් ගත්ත සතිය ටිකෙන් ටිකෙන් ටිකෙන් යොදවන්න පුළුවන් වෙනවා. ඒව යොදවන්න යොදවන්න ඉස්සලා පේන්නේ විචිත්‍රතාවයක්. ඒ කායනුපස්සනාවේ ලැබෙන කාණාපාන සතිය ආස්වාස වීමයි ප්‍රසවාස වීමයි කියලා බෙන් බෙන් වාසිප් වෙනවා. රූප දකින්නකොට මෙන්න ප්‍රිය රූප මෙන්න අප්‍රිය රූප මේ ශබ්ද නෙවෙයි මේ වේදනා නෙවෙයි මේ හිතවිලි නෙවෙයි මේ රූප මේ රූප බාහිර තියෙන මේ වර්ණ රූප කනේ වැදුනට ඇහි වැදුනා මේ ඇහි වැදුනා මිස කනේ වැදුනට නාසයේ දිවේ වැදුනට ඒව කුපිත කරන ගතියක් නැහැ. ඇහැමයි කුපිත වෙන්නේ. ආදි වශයෙන් දැන් මගේ හිතේ තියෙන ඇහි. මම මේ බලන. දැන් මම මේ අහනවා ආදි වශයෙන් මේ එක එකක තියෙන විවිධ රස දකින්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා. ඉන්ද්‍රයන් හා බැඳිච්ච විඥානය. මේක හොඳට භාවනාවට නැඹුරු වෙනවා නම් ඒ ලැබෙන ආස්වාද හෝ ආදීනව වෙනුවට දැන් හිත බැඳිලා තියෙන චක්කු වේද, ඇහෙද, කනේද, නාසයේද, දිවේද කියලා මෙන්න මේ වෙන්කොට දැන ගැනීම ඉතාමත්ම ආධ්‍යාත්මික වැඩක්, ඉතාමත්ම ආගමික වැඩක්, ඉතාමත්ම සෙල්ලක්කාර වැඩක් යෝගාවචර වැඩක්. හුඟක් අමාරුයි. අපි ඇත්තටම මේ දෙයකට ගිහාම අපි මේ ඇහෙන්න කනින්ද නාසෙන්ද දිවෙන්ද කටෙන්ද කියනවත් මතක නැති වෙන එකයි ලස්සන දේවල් බලනකොට කට ඇරෙන්නේ නිකන් මොනව වෙනවද දන්නේ. කටත් අරගෙන බලනකොට කොඳුරුත් යනවා ඇතුළට. ඒ තරමටම දන්නේ මොකද ඒ තරම් රසයේ ගිහිල්ලා ඉන්නේ මේ ඇහෙන් බලන ඇහෙන් බලපුවම ඇහැ විතරක් ඇති. නමුත් කට ඇරෙනවා. අන්න ওই තරමේ පිස්සු රසස්වාදයක් ලෝකේ තියෙන. අපි ඒකට නමුත් අහක දාන්න ඒක නරකක් නෙවෙයි. ඒක ස්වභාවේ. ඒකට කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාන. යම් දවසක මේ ඉන්ද්‍රියන්ගෙන් ලැබිච්ච එන එන විඥාන මේ රූපයක්, මේ සද්දයක්, මේ ගන්ධයක්, මේ අහනවා, මේ දකින්න වශයෙන් වෙන් කරන්න පටන් ගත්තට පස්සේ එහි දක්ෂතාවයක් එනකොට අනිවාර්යයෙන්ම තීරෙන්න පටන් ගන්නවා මොන්න තරම් වෙහෙස කර වැඩක්ද මේ කරන්නේ අර ලේනට කූඩුවේ ඇවිදින්න දුන්නාට පස්සේ ඒක දුවන්න දුවන්න දුවන්න දුවන්න වේගෙන් කූඩුව කැරකෙනවා. හැබැයි ලේන හැමදාම අඩියේ තමයි. ඒ වගේ තමයි අනිදාස් මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාන හොන්ටට පුරුදු කරලා පස්සේ පේනවා අපිට උදේ ඉඳලා හැන්දා වෙනකන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන මේ හයෙන් වද දෙනවා මිස මේ හිත මෙවුවා විශේෂයි බාහිරාවර්තීව දුවනවා මිස කවදාහක්වත් Tamange gedette වෙලාවක් නැහැ. භාවනා කරනකොට ආනාපානෙටත් අහුවෙලා ආනාපානෙත් ආස්වාද ප්‍රසවාස දෙක දැකලා ආස්වාද ප්‍රසවාස සංසිඳන වෙලාවේදී ඔන්න හිත gedara ආපු වෙලාව. එතෙන්තු යෝගාවචරයට අහන්න පුළුවන් ප්‍රශ්නයක් ආනාපානෙ බලන්න කිව්වා ඒකත් නැහැ. තිබුණත් ආස්වාද ප්‍රසවාස පේන්නේ නැහැ. ඇහෙන් රූප බලනවත් නෙමෙයි, කනෙන් ශබ්ද අහනවත් නෙමෙයි, නාසයෙන් දිව ගඳ සුවඳ බලනවත් නෙමෙයි. කටෙන් රසත් නැහැ, කතා කරන්නේත් නැහැ. ඉඳගෙන ඉන්න පහස වැටෙන්නේත් නැහැ. හිතවිලිත් නැහැ. මැරිලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. එතකොට දැන් කොහෙද හිත තියෙන්නේ? කිසිම ඉන්ද්‍රියකට සම්බන්ධ නැති පුදුමාකාර අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන එක අත්දකින්න පුළුවන්. ඒක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ එනතම මේ ඉඳුරංගෙන් රස විඳීමේ මත්වෙච්ච කෙනාට පේන්නේ කලකොල වුණා වගේ. අතරමං වුණා වගේ, තනි වුණා වගේ. නමුත් ඇත්තට දැන් තමයි හිත Tamange නිවසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන හැඟීමක් ඇති කරගන්න කියන භාවනා කරනකොට ගත්ත අරමුණේ මේක තැම්පත් වෙනකොට අනින්ද්‍රිය ප්‍රතිපද භාවයේ හිත ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයේ හිත අනින්ද්‍රිය ප්‍රතිපද මට්ටමට එනවා. ආනික උහුරු කරගන්න කියන එතන පුදුමාකාර සුවය ලැබෙන ගතියක් තියෙන. ඔය ඕනෙම මේ සුව සේවාවකට කරන්නේ ඔතෙන්ද හිත ආරම්භන එක තමයි. ඔබ බේලා හිරි වටනකොට වේදනානාශක සේරගෙම කරන්නේ හිත ගෙනල්ලා අන්නර අනිත්‍ය ප්‍රතිපද මට්ටමට ගෙනාවට පස්සේ සුවසේවාව පටන් ගන්නවා. ওই ඉන්ද්‍රයන් વિશે දුවනවයි කියලා කියන්නේ ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ වැඩක්. සම්පූර්ණ ඊටික වැටෙන්නේ උණු වෙලා. ඒ නිසා දුවලා දුවලා දුවලා අර මිරිඟුවක් පස්සේ දුවන මුවා වගේ හති වැටලා මැරෙනවා. ඒ වෙනුවට භාවනාව කර්මණක හිත තැම්පත් වුණාට පස්සේ අනිත්‍ය ප්‍රතිපද විඥානය අත්දකින්න පුළුවන්. ඒක පවා නිත්‍ය සංඥාව ඇති කෙනාට මහා බයක්, තනිකමක්, පාළු ගතියක්, නීරස ගතියක් වැටෙනවා. හොඳට කරලා කරලා ධර්ම සාකච්ඡා කරලා කරලා මේ අනින්ජේ ප්‍රතිපද විඥානය ආවට පස්සේ මේ අනින්ජේ ප්‍රතිපද විඥානයේ තියෙන බාහිරාවර්තී ගතිය සහ අභ්‍යන්තරාවර්තී ගතිය කියලා දෙකක්. එතෙන්ට ගියත් බයචකිත සහිතව දැන් සද්දයක් එයි දැන් රූපයක් එයි කියලා එළිය බලාගෙන ඉන්න ගතිය තාම අසහනකාරී. ගිහි කැලෙන් ගෙනාම කුරුල්ලේ කූඩුවකට දැම්මට පස්සේ වගේ එළියට පයින්න බලාගෙන ඉන්නේ. නමුත් උංගා කල්පුරුදු කරලා පස්සේ ධර්ම සාකච්ඡා කරලා කරලා කරලා හිතට වද්දාගත්තට පස්සේ දවසක මේ අනින්ජේ ප්‍රතිබද්ධ විඥාණය බුද්ධි විඳින්න පුළුවන්. ගරු කරන්න පුළුවන්. සාදර වෙන්න පුළුවන් තැනකට ආවට පස්සේ ඒක ඇතුළට නැමෙනවා. ඇතුළට නැමෙනවා කියලා කණේ මට මේව දවසට පැයක් දෙකක් උනත් ඉඳ තියෙනවා නම් හොඳයි කියලා ගරු කරන මට්ටමට ආවට පස්සේ එතන තියෙන්නේ මේ හරියටම නිකන් ගොබේටම බැස වගේ මදේටම බැස වගේ පුදුමාකාර කාලය පිළිබඳ සහ දේශය පිළිබඳ හැඟීමකින් තොරව තමන්ට තේරෙන පණ ගන්නවා කොහෙදෝ හිත තිබුණයි කිය. විස්තර කරගන්න බෑ කොහොමඩක්වත් විස්තර කරගන්න බැරි තැනකට එනවා. නමුත් ඒක කලකොලයක් කරලා තමයි ඉස්සලා හිතාගන්න නමුත් ගොක් කල් යනවා. ඒ අනින්ජ ප්‍රතිබද්ධ විඥානේ තර කියන නානත්ත් සංඥාවේ තිබිලා ඒකත් සංඥාවකට ගන්න. ඒකට හේතුව මොකද අපි මේ නිත්‍ය සංඥාවේ ආපු කුමාරසබ දීපු කයක් මේ තියෙන්නේ ඒක නිතරම අවධානය ඉල්ලනවා. අර අනින්ජ ප්‍රතිපද ඒකත් සංඥාවට ගියාම හිතේ අවධානය ඉඳුරන් කෙරේ නැහැ. හිත හිතට තනි වෙනවා ඉඳුරන් ඉඳුරන් තනි වෙනකොට බය වෙන්නේ නැතුව මේක වටින තැනක් කියලා තේරුම් අරගෙන මේ ඒකත් සංඥාවට ගියොත් ඒ යෝගාවචරයට එකම දෙයයි පරිසං වෙන්න තියෙන්නේ. තම්මේතාවය. සර්වඥයන් සඳහන් කරන වචනේ තම්මේතයි. මම දැන් අනික් ගොල්ල වගේ නෙවෙයි. මට දැන් භාවනාව හොඳයි. මට දැන් භාවනාව පෑය දෙකක් වුණත් ඉන්න පුළුවන් කියලා ඒ தત્ත්වයේ මතින් මාන්නයක්, ඒ தત્ත්වයේ මතින් ආඩම්බරයක්, ඒ தત્ත්වයේ මතින් තණ්හාවක් ඇති කරගත්තොත් ඒක අර ඉඳුරම් ප්‍රතිබද්ධ අවස්ථාවේදී ඇතිවෙච්ච තණ්හාව තරම් ගොරෝසු නැති වුණාට මේ තණ්හාව බොහෝම සියුම්. තණ්හාමාන දිට්ඨිය වල මේ තියෙන ප්‍රපංච කරන ධර්මයේ <clears throat> හරියන්න හරියන්න මේක ඝන බහල වෙන්න පටන් ගන්නවා. දැන් මම ඕන වෙලාවක ඉඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්. මන්ට ඕනේ අරමුණක සතිය ගන්න පුළුවන් සමාධිය ගන්න පුළුවන් කියලා ඇතුළත පහළ වෙන්න පටන් අර ගන්නවා තණ්හා මාන දිට්ටි ආහන ඕක පිළිබඳව කිසිම ආගමක කතා කරන්නේ හැම ආගමකම කියන්නේ උතෙන් ගියාට පස්සේ ඒ සතරබලධාරී දෙවියන් වහන්සේ ළඟට ගියා නැත්නම් ඒ විමුක්තියට ගියා සරුවචනාංශ කියනවා මෙතෙන් තමයි අමාරුම තැනේ මොකද දැන් තමන් පිළිබඳව තමන් වැඩි අස්තමේන්තුවක් කරන්න පටන් ගන්නවා. අවාසනාවන්තම දේ ඒක නෙවෙයි. උන් ඔතෙන්ද ගියත් බන කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ නම් සාසනය ගොඩ ගන්න බෑ. මේ පුද්ගලයා ඇත්තට බොරු නෙමෙයි කියන්නේ. ඇත්ත කියලා හිතාන තමයි කරන්නේ. නමුත් බාගට තැම්බෙච්ච අල කන කන කෙනාගේ බඩ නරක් වෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ මේ පුද්ගලයා දිගටම මේක හොඳටම හුරු වෙනකම්. මේ ඇතුළත නැමිච්ච ඒකත් සංඥාවට ගියේ ඒක හුරු කරගෙන කරගෙන ගිහිල්ලා මෙතන තියෙන මම සංඥාව මගේ සංඥාව ආත්ම සංඥාව දුරු කළ යුතුයි අතම්මේතා උත්තා භගවතා අතම්මේතා අනන්තරං කරිත්වා පටිපජ්ජත කියලා සර්වඥාන්ස දේශනා කරන මෙතෙන් ගියාට පස්සේ ඔන්න ඔය ලබාගත්තේ අත්දැකීම ඒ කියන මාන්නේ අතහැරීමයි සර්වඥාන්ස කියන්නේ. ඒකට කියන්නේ තියෙන කප්පාදුව කියලා තමයි. තමන්ම වඩපු භෝගේ තමන් කප්පාදු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඉතින් මගේ සිංහලෙන් මං කියන්නේ හොඳ නරක දෙක අතාරිනවා. සත්‍යයට යන්න නම් පින්වත්නි හොඳ නරක දෙක අතාරින්න. ඔය අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය තමයි හොඳ නරක පැත්ත ගන්නවද, සබ්බ්‍ය අසබ්බේ භාවය ගන්නවද, බයලජ්ජාව ගන්නවද, නැත්නම් සත්‍ය ගන්නවද කියන විශාල මේ පෞරුෂත්වයේ ඒ වගේම ප්‍රපංච ධර්ම වල තීර්ණාත්මක තැනකට එනවා. ඉතින් ඒක තියෙන කාලේ නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන කාලේ කියලා කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනේ ලෝකේ. ඔය පන්නපු ඇත්තෝ. ඉතින් ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ ಗುಣ සේරම ඇති කරගන්න. ඒ ගුණයන් විශේෂයි තණ්හාමාන දිටි නොඋපදීවා. මට එහෙම කෙනෙක් දකින්න ලැබේවා. මට එහෙම චිත්තක්ෂණයක් කරන්න ලැබේවා කියලා අතම්මයතාවය මුල් කරගෙන මුල් කරගෙන යනකොට ඒ පිරිසිදු අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥානයේ මතින් හෝ තණ්හාව දෘෂ්ටියක් මාන්නයක් ඇති වෙන්නේ නැතු ගියාට පස්සේ ඒ විඥානයේ සංසිඳීමක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ දියසුලියක් වේග අඩු වෙලා ජලයට දිය වෙලා යන වෙලාව. දියසුලිය කරගෙන තාක්කල් අපිට කියාගේ දියසුලිය අතනයි තියෙන්නේ. මෙච්චර ලොකු දියසුලියක් කියලා. නමුත් දියසුලිය නැති වුණාට පස්සේ පෙන්වන්න තැනක් නැහැ. දියසුලිය ජලයට දිය වුණා. ගංගාවක් ගිහලා මහා ගියා. ආන එතකට යන තෙක් ගංගාවේ අනන්‍යතාවය තියෙනවා. ඔය ආචිරවති සරබූ ගංගානන් නදී සරුවඥයන් සඳහන් කරන මහමුදට ගියට යනකම් ඒ වගේ ලකුණු තියෙනවා. මහමුදට ගියාට පස්සේ ඒකේ වෙනසක් නැහැ. අන්න ඒ වගේ මේ විඥාණය මමය මාගේ කියලා කොටු කරගන්න තණ්හාමාන දිට්ටි ඉන්ද්‍රිය මට්ටමෙත් නැහැ අනින්ද්‍රිය මට්ටමෙත් නැතුව මේකයි හරුවචනාන්ද කියන ශ්‍රේෂ්ඨත්වය නිසා මට මේ අතම්මයතාවය මේ මතින් නම්බු නොකරන ගතිය මේ මතින් ආඩම්බර නොකරන ගතිය වේවා කියලා ගියාට පස්සේ ඒ විඥානේ එහෙමම දවල්ට පායපු හඳක් වගේ නැත්තම් දවල්ට තරුවලට වෙන දේ වගේ නිලීන වෙලා යනවා. රැහැට තරු දිලිසෙනවා. ඉර පෑවුවට පස්සේ තරු නැති වෙනවා. තරු නැති වෙන්නේ නැහැ. තරු දැක ගන්න අමාරුයි. ආලෝකේ ප්‍රභාව නිසා. මේ ප්‍රඥාවවට පස්සේ මේ මගේ විඥානය කියන තරම්වත් නම්බු කරන්න දෙයක් නැහැ. එතකොට මේ විඥාණයට කියන්න තියෙන නම තමයි එයා පිළිඹු වෙන්නේ නැහැ. කැපිපෙන්නේ අනිදස්සන වෙනවා. අනිදස්සන කරන්න බෑ. මොනම දෙයකට අනිදස්සන කරන්න බෑ. ඒකට කියනවා අපේ ශාසනයේ අනිදස්සන විඥානය කියලා. ඉතින් ඒක තමයි අපේ නිෂ්ඨා වෙන්න ඕනේ. ඊට ඉස්සර මට්ටම් දෙක නම් ඉතින් තේරෙනවා. මොකද්ද මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේද අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. මේකට කියගේ කාම ලෝකේ සහ රූප ලෝකේ කියලා. ඔය දෙක ඉක්මවපු අනිදස්සන විඥානය කියන එක වචනයට නගන්න අමාරුයි. නමුත් මේ මම උත්සාහ කරේ මේ ආචාර්යවරු පොත්පත්වල ලියලා තියෙන ධර්ම සාකච්ඡාවලදී මම උකහාගත්ත කරුණු ටිකක් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සීල දෙනාටම අනිදස්ස විඥානය සාක්ෂාත් කරගන්න ලැබේ